අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි මේ ඇඩිලේඩ් නගරේ මුල් කරගත් අපේ භාවනා වැඩපිළිවෙලේ පළවෙනිම ධර්ම සාකච්ඡාව සඳහා අවස්ථාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ කාලසටහන සඳහන් විදියට. ඉතින් අද පළවෙනි දවසේ නිසා මම කැමති ඒක පිළිබඳව මූල ධර්ම නැත්නම් විවස්ථා ටික පොඩ්ඩක් මතක් කරන්ඩ අපි මේ වෙලාව පාවිච්චි කරනවා ප්‍රධාන වශයෙන්ම මේ වෙනකොට යෝගාචර පිළිසඳහා කෙඩලා තියෙන සත්කාර තුන පිළිබඳව තියෙන ප්‍රශ්න. ඒ සත්කාර තුන තමයි එකක් ඔක්කොටම සීල් සමාදන් කරවලා තියෙන. ඒ නිසා කාට හරි තියෙනවා නම් සීලේ පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ සමාදන්ව රකින්න සීලය ශික්ෂාපද පිළිබඳව හෝ තමන්ගේ ජීවිතයේට භාවනාවට එකෙන් බලපෑමක් නොදන්න තැනක් ඒ කරුණා කරලා මේ වෙලාව පාවිච්චි කරන්න ඒක ගන්න. දෙක කමඨහන උපදේශ මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් ඒ කමඨාන උපදේශ පිළිබඳ ග්‍රන්ථි ස්ථාන නොදන්න තැනක් වැටහෙන්නේ නැත්නම් තියෙනවනේ ඒකත් අපි මේ වෙලාව ගන්නවා මේ මට දැන් ලැබිලා තියෙනවා මෙන්න මේ ටික වැටුනේ නෑ කියන ප්‍රශ්නෙට. ඊගාවට මේ සංවිධානයේදී අපි ඉන්නේ ආගන්තුක තැනක ස්ථානීය නීති පද්ධතියක් තියෙනවා. අපේ විවස්ථා පද්ධතියක් තියෙනවා. වැසිකිලි තියෙන්නේ මෙතන, වතුර තියෙන්නේ මෙතන, කැසිකිලි තියෙන්නේ මෙතන. අදිශයකට මේ දේ කරන්න ඕන කියන අයේ ඔරියන්ටේෂන් එක පිළිබඳව මේ වෙනකොට දැනුම් දීලා ඇති කියලා මම හිතනවා. ඒක ඒක පිළිබඳව ප්‍රශ්න තියෙනවා නම් හෝ ඒක පිළිබඳව ගැටලු ස්ථාන තියෙනවා නම් අපි ඒක මේ වෙලාවේදී සාකච්ඡා කරනවා. ඉතින් මේ තුන මේ වැඩමුළුව නිර්පද්‍රිත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන කාරණා තුනක්. ඊට අමතරව භාවනා කරගෙන යනකොට Tamanට මතුවෙන භාවනා ප්‍රශ්න වලට අපි සිංහලෙන් කියන්නේ කමටහන් සුද්ධ කරනවා කියලා. ඉතින් ඒක අර කටයුතු වලට අමතරව මේ වෙලාවේ අපි කමටහන් සුද්ධ කිරීමටත් පාවිච්චි කරනවා. තව එකක් සිද්ධ වෙනවා. ඒක තමයි අද අපි ධර්ම දේශනාවක් පටන් අර ගන්නවා. ඒ ධර්ම දේශනාව පිළිබඳව මෙහෙදි කරන ධර්ම දේශනාව පිළිබඳව ඇහෙන්නේ නැති නිසා හෝ තේරෙන්නේ නැති නිසා හෝ විස්තර වශයෙන් අවශ්‍ය වෙන ධර්මමය කරුණු තියෙනවා අපි ඒකත් මේකට සලකා බලනවා. ඉතින් මේ කරුණ වලට අපි මේ මතක් කරන එකෙන් අපි කාරණා දෙකක් සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙනවා. මේන් පිට දේවල් අහන්න එපා කියන කාරණාවත් අපි මතක් කරගන්නවා. දෙක මේ දේවල් තම තමන් කතා කරන්නත් එපා. ඒක මෙතනදී විතරයි කතා කරන්නේ. වෙන කිසි කෙනෙක්ගෙන් කිසි කෙනෙක් ප්‍රශ්න අහන්න යන්න එපා. මෙතෙන්දී කතා කරන්න. ඒ වගේම මේන් පිට ප්‍රශ්න අහුවොත් අපි අර පාරෙන් පිට පැන්න වෙනවා. ඒ නිසා අපි මේ විවස්ථා ටික අරගෙන යමු. මේ මං ප්‍රකාශ කරන දේ පිළිබඳව හරි කාට හරි හිතනවා නම් නෑ එහෙම වෙන්න බෑ මෙහෙම වෙන්න ඕන කියලා ලිව්වට කමන්නේ. හැබැයි අපි සාකච්ඡාවට ගන්නෑ. වැඩමුළු සංවිධානය විසින් ඒක අරගෙන ඒකට උත්තර දෙයි. යම් හේකින් අපි හිතමු මේ කියන පතෙන් පිටපැන ප්‍රශ්න තියෙනවනම් වැඩමුළු සංවිධානය ඒකට උත්තරයක් දෙයි. ඒක මේ වෙලාවේ නෙමෙයි කෙරෙන්නේ. ඒකට කතා කරලා කියාවි. මේක නෙමෙයි අපි සාකච්ඡා කරන්නේ. මේ ටික මේ හේතුව නිසා ඔබතුමාගේ ඔබතුමීගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ නැහැ. දැනගන්න මොනවාරි තියනවාද ඔය කියන ශීර්ෂය තුල එහෙනම් මෙන්න මේමයි මේක ලියන්න ඕනේ කියලා වැඩමුළු සංවිධානය කියලා දෙයි. එතකොට අපිට පුළුවන් අපි කට්ටියගේම කාලයට වාර්තයක් දෙන්න. ඉතින් ඒ ටික මම මතක් කරනවා හැමදාම වගේ වැඩමුළුවක්. මුලදී මේ වෙලාවෙත් එමය කරන්නේ. ඊට පස්සේ මේ වගේ ප්‍රශ්න සාකච්ඡා වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කල්ැතුම තමන්ගේ ප්‍රශ්න ඔය කියන මාතෘකාවට වැටෙන ප්‍රශ්න දීලා ප්‍රශ්න පෙට්ටියට දාපුවාම නමගම අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා කවුරුත් අහගෙන ඉන්නවා. නමුත් මට සමහර විටක ප්‍රශ්න විසඳීමේදී ඒ කෙනාගෙන් විස්තර අවශ්‍ය වුණොත් අමතර තොරතුරු ඒකට මම අහනවා. එතකොට ඒක නා කැමැති නම් අත උස්සන්න මමයි ප්‍රශ්නේ ලිව්වේ මම මේ උතුරුතුරු දීලා අද මේකේ විසඳුමක් ලබා ගන්න කියලා අපිට ඒක නා ලව්ව කතා කරවන්න වෙනවා මයික් එකක් සූදානම් වෙලා තියෙනවද වෙනම ඔව් එතකොට මේ මයික් අත උස්සීමෙන් අපි දැනගන්නවා යාට මේ අරස් ප්‍රශ්නට උත්තර දීමට පුළුවන්කමක් තියෙනවා කැමැති කියලා. එහෙම නැත්නම් අපි වෙන් කරගත්ත කාලය ඉතුරුනොත් සභාවටත් ප්‍රශ්න ගන්න පුළුවන්. එතකොටත් අත විශ්වොත් අපි දන්නවා මයික් එක ළඟට ගෙනත් දෙන්න. එතකොට සභාවට ප්‍රශ්න ගන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම පුළුවන් දෙකීම පුළුවන් අපිට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට සහභාගී ලබා ගන්න. ඒ වගේම මේ කණි සංවිධාන වෙලා තිබුණ නැතත් ඉංග්‍රීසි මාධ්‍යයේ කීප දෙනෙක් ඉන්න නිසා අපි ඒගොල්ලන්ටත් අවස්ථාව දෙනවා ඉංග්‍රීසියෙන් නගන ප්‍රශ්න තියෙනවා ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න. ඉංග්‍රීසියෙන් නගන ප්‍රශ්න වලට සිංහල උත්තර දීමෝ සිංහලෙන් නගන ප්‍රශ්න වලට ඉංග්‍රීසියෙන් උත්තර දීමට කරන්න බෑ. ඒක මම කලින්ම කියලා තියෙනවා පටලවෙනවා කියලා. ඒ නිසා Tamanට ලේසි ඉංග්‍රීසියෙන් අහන්න ඉංග්‍රීසියෙන් අහන්න. Tamanට ලේසි සිංහලෙන් අහලා ලියලා කතා කරන සිංහලෙන් කරන්න. එකම දෙකට මේ යනවා. ඒ නිසා මම විනාඩියක් දෙකක් ගන්නවා මේ කියපු ටික ඉංග්‍රීසි භාෂාවෙන් මතක් කරන්න අපි ඒ අත්තන්ගේ ඒ අත්තන් කෙරෙහි සැලකිලිමක් වශයෙන්. dear venerables uh, yogis that uh, what I mentioned in Sinhala was that this time is for the question and answer session. So if you uh, already you are in a precepts or uh, moral conduct, so it is the dome. We have taken eight precepts uh, for the lady. If you have any question pertaining to these uh, uh, rules and regulations and the precepts or difficulties caused by these precepts, please raise this as a question. And the second thing is, we have already given the basic instructions in how to sit and meditate, how to do walking meditation and how to do day-to-day -day activities. With respect to that basic instructions, if you have any, if you need any clarity, if you need any furtherance, please write your question and put into the question box. And the other one is while this retreat is continuing, there may be some Dhamma talks or uh, the So if you have any, uh, if you need any clarification, that also welcome. And this is the basic thing regarding the compendium of rules regarding the uh, retreat and besides that whatever may be your meditation question related to sitting, walking and day-to-day, uh, that is we call interviews. So you can write your meditation report and put into the question box. That is, while continuing this uh, retreat, uh, you may occasionally write your experience, your interview report, and uh, it will be presented to the audience and we will take into the question and answer. Yet before finishing, yet another thing why I would like to remind, when you are listening to the talks, if there are any clarity necessary, clarification necessary, uh, you may write that also, that's also welcome. But besides that, we are not going to talk about all the Buddhism all the theories, theories you heard and think and interested in. Because our this thing is basically on the mindfulness. So other thing we consider as a theory for the sake of theory, we try to cut off them. And uh, as far as the participation is concerned, you can join this discussion in two ways. One thing is you can write, put into the box anonymous without your name and organization will read the question and then mm, I try my best to give the answer. If there are any occasion where I feel further information to deal the issue more in detail, sometimes I may ask that particular person to come up and give uh, further information. There you have to raise your hand and then there is a moving mic you can talk to the mic and if you wish, you can give the detail. That's the first method. Second thing is, once the session is finished, still if we have enough time at hand, you can raise your hand and you can directly raise the question to the audience. That is also possible. So, we uh, whenever questions are being asked in English, answer will be in English. If the question is in Sri Lankan Sinhala language, answer will be in Sinhala. So this is to start the session. So we are now going to start the questions uh, already with the uh, already written questions. So I will invite Venerable uh, Mahatero to present the questions to the audience, please. Venerable Mahasangha uh, and friends, uh, uh, your first question is breath meditation. Maintain, maintain awareness on an aspect of the breath, in my care, in front of the nostril. Awareness flickers and attention shifts, dreaming repeatedly return the awareness to the object. As the objective observer observing the object, I catch the shift in attention drifting away from the object and I can become very alert. In this alertness, the object of the meditation or is it the basic for other practices? Uh, whenever I would like to say, if whenever there is no object of meditation in our day-to-day -day life before introducing this mindfulness, our mind is drifting all the time, we do not know. In order to have this bookkeeping, the technique the Buddha presented was introduce neutral, verifiable, free of charge object as a pivotal point, as a reference And try to apply your mind when and where possible to this verifiable object, neutral object, free of charge object. Then only you can understand, even you wish, even you try to introduce to this uh, pure object, mind is naturally jumping from there to other defilement, so other object or secondary object. So now only you know, as far as you have a reference point, as far as you have a um, benchmark, how quickly mind is shifting. So this is the first and foremost uh, result of your meditation. It's happening, now the meditators start complaining, complaining, complaining. But he, he or she fails to understand if there is no such a basic instruction or basic object, primary object, he or she do not know how much the mind is wandering. Now this understanding of wandering mind become a problem. But of course it is not a problem, it is an answer. Now only you know my mind is such a drifting thing, wandering thing, eccentric thing. So when it happens, you have to take it as a result of your meditation. So look into when and where you apply mind again and again to your primary object, the neutral object, the verifiable object, the undefiled object, each time how much consistency you can be with that primary object. When and where it come back to the awareness, when and where it come back to the primary object, if it is stay a little longer, steadfast, continuous. That is the way we measure, now my mindfulness is catching the momentum. That does not indicate immediately you are going to do away with wandering, do away with daydreaming. You have to be patient. And not just uh, patient, you, when and where possible, you apply your bio, mind to the object and try to keep it with the particular object by the number of cycles or number of seconds or number of minutes. So if you can see such a improvement, you can see any kind of a relationship or friendship or face-to-face -face is the primary object, that is your indicator with the mindfulness is catching. So therefore, don't get discouraged to understand mind is wandering. Don't get discouraged. To Understand mind is often eccentric. Don't get discouraged. Mind is not listening to you. So that understanding is the first and foremost result of your meditation. And to take the situation under control, see how much consistency, persistence you have with the primary object. That part is not, the, not in the report. If you have to write report again and again, try to indicate when and where you come back to the primary object, when and where you become aware of the primary object, how long it can be face-to-face -face with the primary object when compared to the past. If it is gathering momentum, you yourself can understanding it is progressing. Okay. Yes, please, Bhante. the, uh, what's the relationship between mindful mindfulness practice and the uplifting mental qualities of joy and kindness. Joy and kindness. Uh, how do we do the? Is it maybe another question? Shall I? Yes, please. How do we do four right efforts when practicing mindfulness? I am trying to avoid dry vipassana in the bracket and develop a happy kind mind. I had heard it said Sukhan Chittang Samadhyati. That is talking about the mindfulness, joy, kindness and the effort for mental concomitants. So whenever you try to start with so much of variables, you are definitely end up with bewilderment. So therefore, make it simple as much as possible and then let that trend to grow and then naturally it will outfall, it will be diversified and growing. So therefore, for the moment, uh, don't worry about the kindness and the joy. Try to understand the word meaning of mindfulness. What does it mean by mindfulness? There is a relationship, but it is too early. If I have to analyze, it will be utterly theory. So therefore, you must have kind of a faith, you must have a kind of a believing mindfulness is not doing any harm. So therefore develop it. While developing, all the other things happen in a pragmatic way, in under your very nose way, rather than you try to see the relationship in the intellectual way, reductional or inferential way, that is our mind is very prolific, always thinking, uh, future planning, so simplicity will be dropped. Honesty, uh, the, the simplicity and the, the your innocence, your innocence will be gone. Whenever this proliferation happens, you are no more innocent. So my advice is, or my uh, answer is, try to understand the word meaning of mindfulness and maximize it till mindfulness gain the momentum and proceed, then you can understand the relationship with the effort and the mindfulness, relationship with the mindfulness and the joy, mindfulness with the kindness and mindfulness and the sukha vipassana or dry vipassana, these things are too early to uh, start with. අපි ගායකට යමු. Sitting meditation seems to be giving me headaches. Am I concentrating too hard? What can I do to prevent it from happening? So don't meditate, just be mindful. When you sit, be aware that I am sitting. So meditation is the cancer. Whenever you introduce meditation, it's a really, really misleading term. So instead you can say mindfulness is sitting, mindfulness is walking. So therefore there is no special reason headache to sit in unless otherwise you are regimenting, unless you are chasing behind. So therefore you just sit and see, sit comfortably, sit in a relaxed way, symmetrical way and close your eyes and see whether your mind is happy to understand, be with or entertain this relaxation. That means a kind of uh, loving kindness to your posture. Don't use the meditation because uh, it may be misleading. So next time also sit comfortably and relax and see how many thought moments you can be with your relaxed body, symmetrical body. And if you are successful, that means if the mind come back and sets in, mind back, come and settle in. The living body, sitting body, symmetrical body, relaxed body, you may sometimes observe some metabolical functions, voluntary and involuntary, happening inside the body. That's a very clear indication you are mindful. And you can very lucidly, clearly explain, when I sit and be mindful, these are the things I can observe. Headache also may be part and partial. Headache indicate you are mindful. If you are in the living, in the past or future, or other people or other places, you don't know whether you have a head at least. Leave aside the headache. That is the headache for the Buddha. So it's a knowing headache while it is under your very nose. It's also a very valid object for your mindfulness. And you understand when head is aching head is in disease and when the head is not disease. So you can see the difference. But uh, being mindful, never leading to any tension, any any regimentation, any um, concentration. Just mindfulness. So that is a great task. Understand to make mindful simple and isolated, delimited from all the concomitants and just be mindful, sitting, walking and kind of thing. And when it is happening, if there is any that kind of repercussions happened, any kind that kind of a turmoil happened, that means you have hold it with a, so much of a grip or regimentation. So that is the thing we are try to do away. That is a kind of a loving kindness to yourself, to your body, so it is not a science, it's an art. So do it again and again. Uh, only simple way is don't meditate, just be mindful. This is the last question, English. If you feel any pain, is it all right to change the position? So I have to ask that pay, awareness of your pain, is it a sign for your mindfulness or endowment of your mindfulness or distraction for your mindfulness? If that is clear, then next answer is very, very clear. So if the person is happy to uh, present further information, does this pain indicate uh, presence of mindfulness or result of mindfulness or distraction for mindfulness that according to that particular person's view, uh, instruction has to adjust it. If you are not uh, uh, presenting now here, please put that into your report in the next time. What does you, what do, you, how do you see the pain? Is it a trouble for your mindfulness or is it a helpful for thing, helpful thing for your mindfulness? It's a question or it's an answer. Accordingly, instructions are very clear. Okay, we will go to the Singlish questions then. ගරු ස්වාමින් වහන්ස මම උදරයේ පිම්බීම සහ හැකිලිම නිරීක්ෂණය කළෙමි. උදරය පිම්බෙන විට බර වැඩිවන ඇදෙන ආකාරයක් ආකාරයක් ආකාරات උදරය හැකිලෙන විට බර අඩුවන ඇකිලෙන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. මෙවිට බාහිර සිටිවිලි නිසා අවධානය කැඩී ගිය විට අරමුණක් යනුවෙන් සිහිකර නැවත උදරය වෙත සිත යොමු කරන ලදී. ධනහිස් වේදනාව හා හිරිවැටීම නිසා මෙම ක්‍රියාවලිය නැවතී ගිය අතර වේදනාව ගැන මෙනෙහි කළත් නැවත සිහිය උදරයේ වෙත පිහිටුවා ගැනීම අපහසුය. වේදනාව අඩු වූ විට නැවත උදරයේ හැකිලීම හා පිම්බීම නිරීක්ෂණය කරන විට උදරය තද වී ඇති බවක් දැනේ. කරුණාවෙන් මේ පහදා දෙන්න. වේදනාවක් දැනෙන විට ඒ ඔස්සේ දීර්ඝව වේදනාව නිරීක්ෂණය කළ යුතුද ඉරියව් මාරු කිරීමට සිටීම නැවතිය යුතුද ඔය අවසාන කොටස ගත්තොත් වේදනාවකින් අපේ භාවනා ක්‍රමයට බාධා වුණොත් ක්‍රම තුනක් කරන්න පුළුවන් වේදනාව ප්‍රමු ප්‍රකට නම් වේදනාවම හරියට මූල කර්මස්ථානයේ වගේ තියාගෙන යන්න පුළුවන් එහෙම නැත්නම් වේදනාව අතරපතර වේදනාව අතරින් පතර තමන්ට අනු මූල කර්මස්ථානෙට නැත්නම් අර පිම්බි මැකිලිප සිදුවෙන්නේ නැතුව වේදනාව විතරමද කයේ සිද්ධ වෙන්නේ නැත්නම් අර වේදනාව අපු නිසා අවධානය වේදනාවට ගියාට පිම්බි මැකිලිම සිද්ධ වෙනවද කියලා බලන්න පුළුවන්. ඒ දෙක වෙනුවට වේදනාව දරා ගන්න බැන්න ඉරියව මාරු කරලා නැවත පිම්බි මැකිලිම දාන්න පුළුවන්. ඒ නිසා මේ විකල්ප තුනම තියාගන්න තියාගෙන කරගෙන යන්න ඊට කලින් කරපු උපදේශය ගැන කතා කරනවා නම් තමන් හිත අරමුණට නැත්නම් පිම්බීම හැකිලීමට දානකොට මේ විදිහට පිම්බීමේදී තදවීමක් සහ හැකිලීමේදී සහැල්ලු වීමක් ආදී වශයෙන් ආකාර වශයෙන් කියන්නේ වාර කීයක් පිම්බීම හැකිලිම කීයක් බලන්න පුළුවන් වුණාද කියන එක හරි වැදගත්. ඒකෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ හිත මනාපෙන්න මේ අරමුණේ ඉන්නේ එහෙම නැත්නම් අර අමෝරාවෙන් තිත්ත බෙහෙතක් බොන්නා වගේ පිම්බීම හැකිලිම ඉන්නවා. ඒක හොඳට දැනගන්න පුළුවන් පිට ගියාට පස්සේ වේදනාවකට හෝ වෙන දෙයකට පිටි කරපස්සේ නැවත පිම්බීම හැකිලිමට ගත්තට පස්සේ ඉන්න වාර ගාන කොච්චර වාර ගානක් ඉන්න පුළුවන්ද කියන එකෙන් දැනගන්න පුළුවන් හිත මේ උගුරට වඩා බෙහෙත් බොන කතාව. ඉතින් ඒ තොරතුරත් මේකට ඇතුළු කරන්න ඇතුළු කරනකොට සමන්තම තේරෙයි වේදනාව තියෙද්දි පිම්බීම හැකිලිමේ වාර ගාන වැඩියෙන් බලන්න පුළුවන් නම් වේදනාවක් නැතුව පිම්බි මෑකිලින් වහර ගන්න වැඩිපුර බලනට වැඩි ලකුණු ලැබෙනවා. මොකද බාධාවත් තියෙද්දි තමයි මූල කර්මස්ථානේ මුදුන්පත් කරගන්න පුළුවන්. ඒ එතකොට තමයි තමන්ට අදිෂ්ඨාන ශක්තිය චිත්‍ර ශක්තියක් ලැබෙන්නේ. ඒකට තොරතුරු දක්නාසුලෝ ලෑස්ති මනසකින් යන්න ඕන. පිම්බීම හැකිලිමට ගියාට පස්සේ පිම්බීම හැකිලි වාර කීයක් නැත්නම් විනාඩි කීයක් නැත්නම් තප්පර කීයක් එක දිගට පිම්බීම හැකිලිම ඉන්න පුළුවන්ද කියන එක වැදගත් තොරතුරක් මේ වාතාවරණය. සක්මන් භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී මම ඔසවනවා යවනවා තබනවා යනුවෙන් මෙනෙහි කළෙමි පියවර කිහිපයකින්ම පසු හිත පිට ගියා නැවත නැවත මූල කර්මස්ථානයේ වෙත සිහිය පිහිටුවමින් උත්සාහ කළෙමි සිහිය කීප විටක් පිට ගියමුත් ටික වේලාවකින් සිහිය පැවැත්වෙන බව හැඟුණි. පාදයේ පොළවේ වැදීම හොඳින් දැනීමට පටන් ගත්තේය. ටික වේලාවක් එසේ කරන විට පිටුපස පාදයේ එසවෙන විට ඉදිරියට තල්ලුවක් ඉදිරියට තල්ලුවක් සමගම කෙරෙන බව වැටහිණි. ඉන්පසු විනාඩි 3ක් පමණ එම අත්දැකීම හොඳින් වැටහිණි. කය ඉදිරියට තල්ලු වී යන ලෙසක් දැනිනි. ඉන්පසු කිහිප වතාවක් සිත පිට ගියා. බාහිර අරමුණවලත් ශබ්දවලත් අතරමං වූ සයක් දැනිනි. නැවත සිහිය පෙරසෙහි පිහිටුවීමට අපහසුය. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේකෙත් අර ඉසලා එකට වැඩි විස්තර සහිතයි. නැවත ගත්තාට පස්සේ විනාඩි දෙක තුනක් ආයේ සක්මනේ පවත්වන්න පුළුවන් කියලා විස්තර ලියලා තිනවා. ඒ කියන්නේ අවධානය ගිහිලා තිනවා පිට. අනේකනම් ස්වභාවිකයි. නැවත ගත්තට පස්සේ මේ අරමුණට මූණට මූණ දාලා හිත ඉන්න ප්‍රදේශයේ ඉතින් එචයිම කරගෙන යනකොට යම් වෙලාවක අපිට පුළුවන් නම් විනාඩියක් දෙකක් තුනක් එක දිගට වම දකුණ බලන්න ඕසෝන යවනා තබනකට වැඩි මේ වම පායේ තියෙන කොටයි දකුණු පායේ දෙහිණ එකයි අතර වෙනස දැක්ක දෙවෙනසක් දරිනවද කියලා බලන්න පුළුවන්. ඒක තව විදිහට මෙහෙම කියන්න පුළුවන්. අපි හිතමු පිට අරමුණක් පිට අරමුණට හිත ගියයි කියලා සද්දක ඉඳලා ඉතින් දැන් මේ සද්දයකට ගියේ හිතේ ඉන්න වෙලාවේදී නැවත තමන් දැනගෙන වම දකුණට ගත්තට පස්සේ කොහොමද දන්නේ දැන් සද්දේ නෙවෙයි ඉන්නේ කියලා? කොහොමද කියන්නේ මේ සද්දක ඉඳලා මම හිත වම දකුණට ආවා කියලා අපිට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. අන්න ඒ වගේ අරමුණු දෙකක වෙනස හිතට දැනගන්නවා වගේ මේ සක්මන ඇතුළෙම තියෙන වම දකුණ අතර වෙනස දැක් ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන. ඉතින් හරි අමාරුයි. ඒ දෙක අතර උඟාක් වෙනස අඩුයි. වම් පාය සහ දකුණු පාය අතර ෆුට්බෝල් ගහන කෙනෙක් නම් දන්නවා ඔන්න මගේ වැඩියෙන් වැඩ කරන්නේ වමද දකුණද කියලා. අනික කෙනා දන්නේ නැහැ. නමුත් හැම කෙනාම දන්නවා මගේ වැඩි වැඩ කරන වම් අතද දකුණු අතද කියලා වැඩක් කරනකොට. ඒ වගේ හැම වෙලාවෙම අපේ කකුල් දෙකේ එකක් තමයි ක්‍රියාත්මක කරන්නේ අනිත් එක නිකන් ඇදි ඇදි එන කකුලක් තියෙනවා. අන්න ඒ බව දැනගන්න අසලුවට ගියොත් ඉන්න වෙලාව වැඩි වෙනවා. එහෙම ගියාට පස්සේ තමන්ට පුංචි හරි ලකුණක් වැඩක් කරනකොට මම දකුණු කකුල ඉස්සරහට තියලායි කරන්නේ වම් කකුල තියලායි කරන්නේ කියලා වගේ දැනුමක් ලැබුණා නම් ලොකු ජයග්‍රහණයක් එතකොට අර අරමුණු රස එන්න පටන් ගන්නවා ඊට පස්සේ පුළුවන් එයාට ඔසවන වම සහ තියෙන වම අතර එසවීමේ සහ තැබීමේ ප්‍රධාන වෙනසක් තියෙනවා ඒක අර වගේ අමාරු වුණාට දෙයක් නැහැ ඒසොට ඔසවනවා තබනවා දකුණත් ඔසවනවා එසවීම සහ තැබීම අතර වෙනස මොකක්ද ඒක කරනකොට ඉතින් එක එක පියවරෙන් පියවරට හිත පිට පෙනීම වෙන්න බෑ. දිගටම කරගෙන යන්න ඒකත් කරලා ඒකත් වාර්තා කරන්න පුළුවන් තරම මිනිසක් ආවට පස්සේ තමයි අපි ඔසවනවා යවනවා තබනවා එසවීමට සාපේක්ෂව යවන එකේ වෙනස මොකද්ද යවන එකට සාපේක්ෂව තබන එකේ වෙනස මොකද්ද කියලා විස්තර වශයෙන් යන්නේ. අන්න ඒ විදිහට වැඩ කරන්න හිතට මේ ක්‍රමානුකූලව ක්‍රමිකව යන්න දුන්නොත් හිත හරි කීකරුයි. ඒක ඒක ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි අල්ලගන්නේ. කොහෙන් හරි වැරට දාලා මට දවසින් දවසට එකේ පන්තිය දෙකේ පන්තිය තුනේ පන්තිය පාඩම් ගන්නවා වගේ ටික ටික ටික ටික කරගෙන යනවා. ඒකට සද්ද වේදනා හිතවිලි බාධා කවදාවත් නැති වෙන්නේ. තිබුණට ආපහු ගත්ත හැම වෙලාවෙම Taman දැනගන්න කොහොමද දන්නේ මම දැන් ඇවිදිනවයි කියලා. කොහොමද මම දන්නේ දැන් වමේ ඉන්නවයි කියලා. කොහොමද දන්නේ මම දැන් ඔසවනවයි කියලා. කොහොමද මම දන්නේ තබනවයි කියලා හැම දෙයකටම <coughs> පෞද්ගලික ලකුණක් තියෙනවා. අන්නේ පෞද්ගලික ලකුණ දැනීමෙන් තමයි අපි <coughs> ඔය පරිච්ඡේද ඥානය කියන එක වෙන්කොට දැන ගැනීම කපා කොටා බැලීමෙන් තමයි අපි මේ භාවනාවට පණ දෙන්නේ. එහෙම නැත්නම් අපි පැය ගාණක් ඇවිත් තාම දන්නේ වම දකුණ අතර වෙනසක්. තාම දන්නේ එසවීම තැබීම අතර වෙනසක්. තාම දන්නේ ඔසෝන යවන තබන අතර වෙනසක් කියලා ගියාට ලැබී පූර්ණ වාසිය ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා බලා ගන්න වැඩි වේලාවක් ඔය කියන විදිහට විනාඩි 3ක් විතර වගේ යන්න පුළුවන් මට්ටමේක හතර කරන්න, ඒක පහ කරන්න, හය කරන්න. ඒ අතරමැදදී බලන්න වම තිනකොට කොහොමද දන්නේ දැන් දකුණ නෙවෙයි කියලා. දකුණ තින කොහොමද දන්නේ වම නෙවෙයි කියලා. අන්නේ තොරතුරු ගන්න පහු දුර්වල වුණොත්, දුප්පත් වුණොත් කොයිතැන් කරාට වෙලාවට අස්සන්න කපා ගන්න දන්නේ නැති ගොවියෙක් වගේ වෙනවා. ඉතින් වැස්සට අහුවෙලා, ගින්නට අහුවෙලා අස්සන්න ආශ්‍රය වෙනවා. ඒක ගෙට ගන්න ඕනේ. ඒක ගෙඳ ගන්න තමයි ඔසවනවා තබනවා. වම ඔසවන යවන තබන ආදි වශයෙන් ක්‍රම වෙලා තියෙන නිසා මේ අංශ දෙක තුන එකතු කරන්න එතකොට ඉදිරියක් දකිවි. සිංහල අවසන් ප්‍රශ්නේ last question ආනාපාන සතිය ගෞරවනීය ස්වාමීන් වහන්ස මම හුස්ම ඉහළ පහළ ගැනීමේදී නාසිකාග්‍රය වෙත සිහිය යොමු කළෙමි ටික වේලාවකින් හුස්ම සියුම් වී දැනෙන්නට විය. කිහිප වරයක් හිත පිට ගිය නමුත් නැවත මූල කර්මස්ථානයට හිත ගන්නට හැකි විය. මෙසේ තවත් විනාඩි 5ක් 10කින් පවන පිට සහ පිට සහ පපුව ඊතා තදවන ආකාරයක් දැනුනි. සිමෙන්ති බදාමයක් සේ දැනුනි. නලල මැද දැනීමක් තිබුණේ. ඔළුවේ ඉදිකට වනින්නාක් මෙන් දැනුනි. මෙසේ ටික වේලාවක් හිඳීමෙන් පසු නැවත හිත පිට ගිය අතර නැවත පෙරසේ මූල කර්මස්ථානයට ගැනීමට නොහැකි විය. මේ අධ්‍යක්ීම ගැන ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේ නිරෝගී සුවයත් ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයක් පතමි. ඔය මේ විදිහට අර පපුවේ පිටේ ඔළුවේ ඒ දැනෙන සංවේදනා කොන්ක්‍රීට් ලෑල්ලක් වගේ තද කරනවා වගේ කුඹි කරනවා වගේ අයින වගේ දැනෙන එක Tamanට දැනෙන්නේ භාවනාව නිසා ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට නැත්නම් භාවනාවට වෙච්ච අරියාදුවක්ද කියන එක හරිය වැදගත් භාවනායේ දියුණුව පිළිබඳව විනිශ්චය කිරීමේදී. ඉතින් ඒක නා කැමැතිද දන්නේ නැහැ. මේ භාවනා කරන දැනෙච්ච මේවා කරදරයක් විදිහට තමයි දැනෙන්නේ නැත්නම් භාවනාව නිසා ලැබිච්ච ලාභයක්ද කියන එක සභාගත කරනවා නම් ඒක සභාවට හොඳ සාකච්ඡාවට හොඳ පණපෙවීමක් වෙයි කියලා මම කියනවා. කැමැතිද ස්වාමීන් වහන්සේ හරි ඇහෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ මම ඒක හිතුවේ ඒක හොඳ දෙයක් වගේ තමයි මට දැනුනේ ඒක මේ ඒ concentration එක වැඩි වෙනකොට තමයි එහෙම එකක් ආවේ මේ ඔය ඒකට එහෙමනම් මාත් එකඟ වෙනවා. එතකොට කරන්න තියෙන්නේ ඒ වගේ අර පිටේ තදේ තියෙද්දි තමන්ට ආනපානෙ වැටෙනවද? ඉදි කටුවන් වෙන ගතිය තියෙද්දි ආනපානෙ වැටෙනවද? පපුව තද වෙන ගතිය තියෙද්දි ආනපානෙ වැටෙනවද කිය මේ දී යටින් ගින්දර ගෙනියනවා වගේ ඒක හොඳ නම් තමන්ට හේටිනවා. ඒ ASCII කොතෙක් දුරට තමන්ට මූල කර්මස්ථානයේ ඇසුර පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් ඉතින් ඕක තමයි ජීවිතේ තලතුණකම කියන්නේ. ප්‍රශ්න තිබ්බ බැලියට සටන පාවා දෙන්න එපා. එකම ප්‍රශ්නකින්වත් අපේ වැඩේට බාධාවක් එන්නේ නැහැ. බාධායි කියලා හිතුවොත් බාධායි. කිසිම දෙයක් බාධා කරන්නේ නැහැ. ඒ ඔක්කොම තියෙද්දිත් සමහරලාට අර ආනපානේ අසුර පවත් ගන්න පුළුවන්. ඉතින් එතකොට තේරෙනවා අර අපි කරදර කරදර කරගන්න නැතුව කරදර වලින් හිත කරදර ගන්න නැතුව අරමුණ බැලීමට තමයි අපිට අරමුණක් බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ. අපි මේ එන කරදර ඔලුවට ගත්තොත් අරමුණ පසුබහිනවා. අරමුණ මග හැරෙනවා. කරදර මැද්දේ අරමුණ බලන්න ගත්තොත් කිසිම බාධාවක් නැහැ. ඒ නිසා මේ කරදර එකක්වත් අපිට කරදර කරන්න වෙයි. එන්නේ අපි ඒක වැරදියට හිතන්නේ නැත්තම්. ඉස්සරහට යනකොට කවදා හරි ලෙඩ සුව වෙනවයි කියන්නේ ඩයබටිස් කියන්නකෝ ඩයබටිස් තියෙද්දි සුස්ම ගන්න පුළුවන් නේ ප්‍රෙෂර් කියන්නකෝ ප්‍රෙෂර් තියෙද්දි සුස්ම ගන්න පුළුවන් නේ heart attack කියන්නකෝ heart attack තියෙද්දි සුස්ම ගන්න පුළුවන් ওই තුන විතරමයි උත්තරේ දැන් දෙන වෛද්‍ය විද්‍යාවේ ඩයබටිස් තියෙනවා නම් සක්මන් කරපම් භාවනා කරපම්. ප්‍රෙෂර් තියෙනවා නම් ප්‍රෙෂර් වෙලාවෙත් බලපම් හුස්ම ගන්න පුළුවන්. heart attack වෙන වෙලාව හුස්ම ගන්න බලන්න ඕන නම් කිසිම වෙලාවට ICU එකට ගෙනියන්න ඕන ගමන් නැහැ. heart attack කියලා මැරෙන්න පටන් ගත්තොත් හුස්ම නැති වුණා වගේ තමයි. උම්ම ගන්න බැරුව යනවා. ගෙදර ඉන්න කට්ටිය උම්ම ගන්න බෑ මොකද heart attack. ඉතින් ගෙදර ඉන්නටත් heart attack මගේ දිල්ලේ ඩාව කොටත් මැරෙනවා. ඊට වැඩි මේ කලරයක් වෙච්චිලා හුස්ම ටික ගන්න පුළුවන්ද කියලා බලන්න තමයි ඔකට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔකට තමයි ධර්ම කියන්නේ. ඔකට තමයි සංඝයා කියන්නේ. මොන කරදරේ ආවත් අරමුණේ හිත තියාගෙන ඉන්න හැටි පුරුදු කරන්න ගත්තොත් අපිට බුදුහාමුදුරුවෝ අල්ලලා දෙලා තියෙන හුස්ම මොනම විදියකින්වත් අපි අතහැරලා යන්නේ නැති වෙනවා. පිටත් ලෑල්ලක් වගේ උණයි කියලා හෝ පපුව තද උණයි කියලා හෝ ඔළුව ටිකටු වෙන්නේ නැහැ කියලා හෝ හුස්ම නතර වෙන්නේ අපි වෙලා තියෙන අර පොඩ්ඩක් ආපු ගමන් වහාම අත්‍යාන්ත වැදගත්ම යාළුවා හුස්ම අමතක කරලා දාලා මේවා පිළිබඳ කතන්දර කොට කොටා. ඉන්නව හරිය ඒ තරම්ම ජීවිතයට බයයි. ඒ තරම්ම ශරීර ආසාව. ඒ නිසා ඒක බාධාවක් නැහැ කියලා හිතන්නේ කොහොඳයි. හැබැයි එතකොට ඒකට අපි අනුග්‍රහ කරන්නේ කොහොමද? ඒ බාධාව තියේදී පිටේ තදේ තියේදී හුස්ම ගන්න බා පහසුකම තියේදී ඔළුවේ ඉදිකට යනවා වගේ තියෙද්දි නාලල දැනෙද්දි හුස්ම දැනෙනවද කියලා බැලුවොත් අරව නිකම්ම නිකන් කළු කළු ලෑල්ලක රටුණු කැලක ලියලා මකලා දැම්මා වගේ සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. ඒක තමයි අපිට බුද්ධජානනාතේ උගන්ලා දීලා තියෙන කලාව. ඒකට හුස්ම වගේ මධ්‍යම කාරකයක් නැතුව එහෙම නැත්නම් අරමුණක් ආලම්බණයක් නැතුව අපිට මේ ජීවිතේ ගෙනියනවා කියලා කියන්නේ තන්නේ කරන ආස්තියක්. ඒ නිසා මේක ওই විදිහටම බලලා ඒ තියෙද්දි ඒ වාසියෙන් හුස්ම බැලීමේ කලාව ඉගෙන ගන්න පටන් අරගත්තොත් එකම බාධාවක්වත් අපිට බාධා වෙන්නේ ඇත්තටම බාධකේ සාධකයක් වෙනවා කියලා කියන්න පුළුවන්. ලිඛිත ප්‍රශ්න સમાપ્તයි. ඉතින් තව කොච්චර අපිට වෙලා තියෙනවද? අපිට විනාඩි 45ක් තියෙනවා ලිඛිත ප්‍රශ්න સમાપ્তයි. අපි අර කල් තිබු ප්‍රශ්න වලට උත්තර දෙන්න බඳින්න කැමති නම් හෝ වෙන සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා අපි සාදර වෙමු. We have 45 minutes. Yeah, question? Genau. Since you asked me. I was listening to your talk last night, and you mentioned something about counting the breath. So I thought I would try that today. And then I was watching the breath Go in from the nose and then all the way down and then all the way out. And I realized that I could either be mindful of the breath or mindful of the counting, but I couldn't do mindfulness of both things at once. So, how would I, which one should I drop or should I do it some other way? The counting you are using as a measure whenever you are distracted by either thought or pain or sound. Otherwise not necessary. So <clears throat> some uh, teacher says the counting is specifically whenever thoughts are distracting. Pain and sounds are the counting system is not so effective. So therefore when and where thoughts are distracting, in order to keep the mind face to face with your primary object, you add another dimension of counting. So mind is thoroughly engaged, not only observing and counting of the breath. So when and where the thoughts are disappearing, you drop that system of counting, come back to mere observation or nodding. Uh, uh, due to allergies, sometimes I become very drowsy when I am meditating. Um, how do I approach that particular kind of drowsiness? Uh, can you cite an example, please? What kind of allergic? from the plants, and it it uh, makes my breathing tighter. The, the, uh, the respiratory allergy. Yeah. Yeah. yeah. Like hay fever. Hay fever. Yeah. Yeah. So that is uh, we Sri Lankans specifically like when they, when they come they are quite tolerant to the hay fever second day he get little third day more third year fourth year fifth year start this hay fever hay fever problem so then number of days they have to uh, keep aside for the sickness and i come and go i don't have no problem so therefore that whenever, only the problem we have to ask, when the breathing, if you take the breath as the primary object, when the breath is distracted by some other physical difficulties and the breath is not distracted by some other physical, uh, dis, uh, physical uh, diseases, uh, what is the difference? I mean, with the breath without hay and with breath with, breath with the behavior you try to understand the two different things. And this, that, that, is, that is hinting, that is directing, this difficulty will increase your attention or decrease your attention. Efficiency will increase your awareness or decrease your awareness is very difficult to tell beforehand. So sometimes it may be for your advantage. සිංහල භාෂාවෙනුත් ප්‍රශ්න ඇසිය හැකි ප්‍රශ්න තියෙනවා නම් කියවන්න ප්‍රශ්න කියවන්න කියන්නේ කොටයි Um, දෙවනි ආප්තේ හේවත් න්‍යාමය මෙසේ දැක්විය හැක්කේය. පොත මොකද්ද මොකද්ද කියවන්නේ කියලා මතක් කරන්න ඕන සභාවට. යෝගාවචර මාර්ගෝපදේශ ඔබ හැමෝටම ලැබිච්ච පොත ඒකේ අටවෙනි පිටේ සාමාන්‍ය ලක්ෂණ යටතේ දෙවනි ආප්තේ හේවත් න්‍යාමය මෙසේ දැක්විය හැක්කේය. සංකත ලක්ෂණ හේවත් මෙනෙහි කරමින් පවතින අරමුණේ ඇතිවීම පැවතීම සහ නැතිවීම දැක ප්‍රත්‍යක්ෂ කළ හැක්කේ යතෝක්ත ස්වභාව ස්වභාව ලක්ෂණ දැක ගැනීමෙන් අනතුරුව පමණක් බවයි. මෙම ඇතිවීම පැවතීම සහ නැතිවීම අවස්ථා පිළිබඳ දැකීම නම් වන සංකද ලක්ෂණ දැක ගැනීම සිදු වූ පසු සාමාන්‍ය ලක්ෂණ මත වූ පෙනුණු ඇත. වර්තමාන අරමුණ සාවධානව අකණ්ඩව මනසිකාරයට හසු කර ගැනීමෙන් ස්වභාව ලක්ෂණ වරක් මතු කරගත් පසු ඉතුරු ලක්ෂණ දෙක වෙන සංකත ලක්ෂණ සහ සාමාන්‍ය ලක්ෂණ යන මේවා නිරෝත්සාහයෙන් ප්‍රකට වේ. මෙලෙස සාමාන්‍ය ලක්ෂණ එලිදරව් වන විට ඉබේම අනිත්‍ය දුක්ඛ සහ අනාත්‍ය යන මේවා එලිදරව් වීම ධර්මතාවයකි. මේ අනුව තුන්වන ආප්තේවත් නියතය මෙලෙස දැක්විය හැක්කේය. එනම් සංකත ලක්ෂණය හෙළිතරව් වූ ඊට පමණක් සාමාන්‍ය ලක්ෂණය මතුවන්නේය. යෝගාවචරය කියනවා ඒක ටිකක් පැහැදිලි කරන්න කියලා. ඔක ඇත්තටම වචන ටිකක් තියෙනවා සුද්ධ කරගත්තාම ඔයිට වැඩි ටිකක් පැහැදිලිනවා තන කියන්නේ ස්වභාව ලක්ෂණ සංකත ලක්ෂණ සහ සම්තතිය කියන වචන තුනම තමහරලාට සමානාර්ථ විදිහට එනවා. අපි යමක් දිහා එක දිගට බලන හිටියොත් හුස්ම වෙන්න පුළුවන් පිම්බි මැකිලෙම වෙන්න පුළුවන් වම දකුණ ඒක දිගට යන වැඩක් ඒක නිසා මේ ලෝකේ වැඩක් කියලා දෙයක් නැහැ ක්‍රියාවක් කියලා දෙයක් නැහැ ක්‍රියාවලි තියෙන්නේ ඉතින් ඒක නිසා මේ ක්‍රියාවලියක් බව තේරෙන්න යමක් දිහා ගොඩක් වෙලා බලන්න ඕන බලනකොට මේ ඉවර වෙනවා කියලා දෙයක් නෑ ඉවරනකොට තායකක් පටන් ගන්න ඊට පස්සේ කෝච්චියක් යනවා වගේ මාලයක් වැවෙන්නේ වගේ දිගට යන වැඩ තියෙන්නේ. ඉතින් ඒක බලාගෙන ඉන්න බැරිකම තමයි අපි සංසාර බැඳෙන්න හේතුව. ඒ නිසා අපිට හිතනවා හුස්ම ගන්න එක, හුස්ම හෙළන එක, වාස්වාස් ප්‍රස්වාස් මේ දෙකක්. ආනපනසති භාවනා කරන එක නම් සාපිම්බි මහකිලින් භාවනා කරන එක නා ලෝක දෙක ජීවත් වෙනවා. දෙකම තන්තති දෙකක්. නැත්නම් සංකත දෙකක්. ස්වභාව දෙකක්. භාව දෙකක්. ගති දෙකක්. අන්න ඒක දිහා ඒ ගති භාව ස්වභාව සංකත සන්තතිය විදිය දකින්න මේක අනුන්ගේ දෙයක් වගේ බලන කල් එන කම්ම භවනා කරන්න ඕන. ඉන්ජල හිටලා ආස්වාද ප්‍රසවාස බලලා ආය බුලතර කාලවිල ආය ආස්වාද ප්‍රසවාස බලලා හරියන්නේ නැහැ. ඒ බුලතර කාලේ ලත් ආස්වාද ප්‍රසවාසෙ තියෙනවා. අනේ දිගට මේක දිහා බලහින්න බැරිකම තමයි අපිට තියෙන ඉවසන් නැතිකම කියලා කියන්නේ. අපිට තියෙන එක වැඩකට දැම්මා ඊට පස්සේ ආයෙ ගත්තා ආයෙ වැඩකට දැම්මා ආයෙ දැම්මා එකම දෙයක්වත් දිගට කරගෙන යන්න බෑ. ඒක නිසා ඒ වෙනුවට බුදුරජාණන්සේ අපිට කෙලස් නැති උදාසීන අරමුණක් දීලා කියනවා මේ පිවිතුරුයි මේක පිරිසිදුයි මේක නිර්මලයි මේක නික්ලේශී ඕකයි නිවන කියන්නේ ඕක දිහා බලාගෙන ඉන්න කියලා. දැන් අපිට බලන්න බැරි කම නිසා අපි එක්ක නලියනවා එක්ක හිතනවා එහෙම නැත්නම් වේදනාව ගැන ප්‍රශ්න කරනවා. ඉතින් ඒකට අපේ සන්තතියක් හෝ සංකතයක් හෝ ස්වභාවයක් දැක් ගන්න බෑ. දකින්නවා ආංශික වශයෙන්. කිසිම දෙයක නිමාවක් නැහැ. ඒ නිසා ඒක දිහා බලාන හිටියොත් පේනවා බලානින්න බැරි මොකක් නිසාද? කම්මැලි නිසා. ඒකාකාරී නේ තමයි දුක කියන්නේ. ඒ අපිට දුකක් පේන්නේ අරමුණු පන්නනකොට. ඒ කර්මනත්‍ය දිගට බලන්නේ බලන්නේ. ඒකට අරමුණක මුලමදාග දිගට බලනකොට ඒක දිහායින බලන්න බෑ ඒක කම්මැලි තණ්හාව ඇති වෙන්නේ නැහැ රාගය ඇති වෙන්නේ නැහැ විරාගය ඇති වෙනවා මෙතන ඉන්න සබාවේ කවුරු හරි භාවනා කරනකොට කම්මැලිකම ආපු නැති කෙනෙක් එහෙම ඉන්නේ කම්මැලිකම ආවම චුයින් ගම් එකක් කපනවා බුලත් ටිකක් කපනවා වීඩියක් බොනවා ඕක තමයි අපි කරන්නේ ඒ කියන්නේ මේ දුක්ඛ සත්‍ය එනකොට මේ සංකතිය සන්තතිය දකිනකොට දුක එනවමයි විරාගය එනවාමයි. ආපු නැති කෙනෙක් නැහැ මේ භාවනා ශේෂ්ත්‍රයේ. ආපු ගමන් ඒක කඩලා දානවා. එහෙනම් බෑ අප්ප භාවනා ගන්න හරිම කම්මැලි, හරිම නිදිමතයි, හරිම ඒකාකාරී කියලා කඩනවා. ඒක සන්තතිය කැඩෙනවා. ඒ නිසා කියනවා සන්තතිය දැක්කානම්, ස්වභාව ලක්ෂණේ දැක්කානම්, සංකතිය දැක්කානම් සාමාන්‍ය ලක්ෂණ වෙන මේ දේක සන්තතිය දැකීම දුකක් අනිත්‍ය පෙරීම දුකක් පෙරලීම දැකීම දුකක් විපරිණාමය දැකීම දුකක් පරිණාමයක් දැකීම දුකක්. ඉතින් එතකොට සන්තතිය හරහා අනිත්‍ය හරහා දුක දැරීම. එතකොට පේන මේ දුක් වෙන්නේ අපිට අයිති නැති දෙයකට මේ. ඒක අපිට පාලනය කරන්න බෑ ආණ්ඩුමට්ටු කරන එක අනාත්මයි. එතකොට මේ සන්තතිය දැකීමෙන් තමයි සන්තතික තියෙන කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම දැකීමට අපි යොමු කරවන්නේ. මෙතන එක්කෙනෙක්වත් නෑ. ඒක නොදකපු කෙනෙක්. නමුත් ඒගොල්ලෝ එතකොට සලුවක සාදාලා නැගිටලා යනවා. ඇහුවොත් කියන්නේ මොකටද භාවනා කරන්න චතුරාර්ය සත්‍ය අවබෝධ චතුරාර්ය සත්‍ය තියෙන්නේ දුක තමයි. ඒක එනකොට දුවගෙන යනවා අල්ලපගෙද රේඩියෝ එක අහන්න හරි. බුලත් ටිකක් අහලා ඉන්න හරි. බීඩියක් බීලා ඉන්න හරි. චුයිම් බෑම හපන්න හරි. නැත්තම් කම්මැලි කියලා ටෙලිවිෂන් එක බලන්න හරි. මොනවා හරි දෙකකින් මේක අවුල් කරගන්නවා. ඒ නිසා ඒ සංකත සම්තති සබහ ලක්ෂණ අවධාන කියලා වර කියන තුන මේකයි. ස්වභාව ඊගාට පෙන්වන මේ සාමාන්‍ය ලක්ෂණය අනිත්‍යකනාත්ම මුලැමැදාග දැකීම කියන ඔක්කොමත් වචන එකයි. ඒක දකින්න නම් යම් අරමුණක් දිහා වැඩි වේලාවක් බලා සිටීමේ නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවය විතරමයි බුදුජානනාසේ ඉල්ලන්නේ යෝගාවචරයයි. ඒක කෙරුවට පස්සේ ඊට ටික වැටෙන්න පටන් ගන්නවා. කරගන්න බැරි අපි මේ ඉරියව් මාරු කිරීම කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඉරියව් විතර නෙවෙයි අරමුණු මාරු කිරීම. ඉතින් අපි අපි ලංකාවේ කට්ටිය වශයෙන් අපි දන්නවා හොලිවුඩ් නිලියක් මිනිහක් එක මිනිහෙක් ගත්ත ඊගාට තව මිනිහෙක් ගත්ත ඊට පස්සේ තව මිනිහෙක් ගත්ත ඊට පස්සේ තව මිනිහෙක් ගත්ත ඒක හොඳ නෑ කියලා කියනවා. හොලිවුඩ් නිලියට මිනිහව මාරු කරන එක හොඳ නෑ. හැබැයි මට අරමුණ මාරු කරලා ටික දෝෂයක් නෑ. මොකද අපේ අම්මා අප්පත් කිරුවේ එකමයි තාත්තා මුත්තා කිරුවෙත් ඒකමයි දරුවෝ කරන්නෙත් ඒකමයි ප්‍රශ්නයක් නැහැ කවුරු හරි කිව්වොත් එහෙම එහෙම ඒ කර්ම හිරු කියලා ඒකට කෙලිය වලි. ඒක කියන අර නීයට නම් කියනවා ඒක හරි සෞත් වෙන එක මිනිහෙක් දාලා තව මිනිහෙක් ගන්න එක. ওই මිනිහත් එක්ක හිටපන් වෙලේ කියන පිස්සුද මේ එක මිනිහෙක් එක්ක ඉන්නේ අලි කචල්. දෙවෙනි මිනිහා හැබැයි වෙලා තියෙන තුන්වෙනියට බඳින්නේ තර පළවෙනියට අත අතර මිනිහම තමයි. ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ මිනිහ අලුත්. ඔහුකම තමයි හොලිවුඩ් නිලියෝ නඩෝ මාරු කරනවා වගේ නළුවම වෙන්න ඕනේ නැහැ. නළු වට වුණා ප්‍රශ්නයක් නැහැ. මේ අරමුණු මාරු කිරීමේ දෝෂයට තමයි මේ කවන්දි කියවන්නේ. එක විදියකට එක දෙයක් දිහා බලහන් ඉන්න බෑ. එක ඉරියව්වක ඉන්න බෑ. ඉතින් ඒකේ ස්වභාවනේ අපි හදලා තියෙන ජීවිතේටි. ඉතින් අපි මේ ජීවිතෙන් පොඩ්ඩක් අයින් වෙලා මේ වගේ තැනට ඇවිල්ලා බලනවා. එක අරමුණක එක ඉරියව්වක ඊට වැඩිය චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද? බලාගෙන ඉන්න පුළුවන්ද? එච්චරයි භාවනා කියන්නේ. එහෙම නැත්නම් බහන දියුණුව කියලා කියන්නේ. ඒ නිසා අරමක් තෙස ටිකට සම්තතිය සංකතය ස්වභාවයේ බැලීම තමයි කරන දේ. යෝගාවචර විශ්ෙන් කරන දේ. ඒ යෝස් ලැබෙන ආනිසංසය තමයි හැම දෙයක්ම ඇති වෙලා පවතිලා නැති වෙලා යනවා. ඒක මුලැමැදාග පේනවා. ඒකම දුකක්. දුක සත්‍ය කියලා වෙනම සුපර් මාකට් එකේ සල්ලි දීලා ගන්න ප්‍රොඩක්ට් එකක් නැහැ. මෛත්‍රී බුදුහමර ආපහුම එක ගෙනත් දෙන්නෙත් නැහැ. ඔය ඉඳගෙන ඉනවල තියෙන පහ වෙන ගතිය තමයි මේ කියන්නේ. ඉතින් අපි පහ වීම නැති කරලා මේ කොට්ට මෙට්ට දාගෙන යා කන්ඩිෂන් කරගෙන සද්ද ඇහෙන්නේ නැති වෙන්න දාගෙන ඊට පස්සේ කියනවා මේ සෞත්තු වෙලා තියෙන මේක කරගෙන යන්න බැරි මේ මේ මැස්සෝ එන නිසානේ. කට්ටිය කහින නිසානේ. නැත්තම් වහින හින්දානේ. කියලා මේ මේ පොඩ්ඩක් වෙලා තියෙන මේ පරිසරයේ පොඩ්ඩක් සෞත්තුයි නැත්තම් টොප් එකට භාවනා කරන්න තිබ්බා. කියලා තමයි කියන්නේ. එනිසා ඒව තියෙද්දි මේක අරගෙන යන එක තමයි අපිට තියෙන. ඒක බණුසිකුට විතරයි කරන්න පුළුවන්. කිසිම සතෙකුට වෙන කරන්න බෑ. මොකද ඒ කට්ටිය පරිසරයෙන් එන දේවල්ට වහා ප්‍රතික්‍රියා කරනවා. මිනිස්සයා සීලයක නාමයෙන්, ශ්‍රද්ධාවක නාමයෙන්, සතියක නාමයෙන් ඒක තියෙද්දිම බාධාවක් කියන දේවල් තියෙද්දිම ওই ගත්ත අරමුණ දිගේ දිගට පවත්වන එක තමයි සන්තතිය පැවැත්ම කියන්නේ. සංකතය කියලා කියන්නේ. එහෙම නැත්නම් සංකති කියන එකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පෙන්වන සංකත ලක්ෂණය. එනතන ස්වභාවය දකින්න පුළුවන් යමක් දිහා වැඩි වෙලා බලන විට විතරයි. ෆොටෝ එකක් අරගත්තට ස්වභාවය දැක් ගන්න බෑ. වීඩියෝ එකක් දැක්කොත් ස්වභාවය දකින්න පුළුවන්. මොකද ෆොටෝ එකට වැඩිය වීඩියෝ එකේ කාලානුරූප මනස හැසිරෙන හැටි පේනවනේ. ඒ වගේම අරමුණක ෆොටෝ එකක් ගත්තා වගේ එක සැරයක් දැක්කට තියෙනවට වැඩිය ඒක වෙලාවක් බලාහිනකොට විවිධ විදිහට ආකාර වෙනස් වීම තමයි අපි මේ විද්‍යාව කියන්නේ තෝකමයි වෙන මොකක්වත් නැහැ. එකක් දිහා වැඩි වේලාවක් බලන් සිටීම තමයි පළවෙනි කොටස. ඒක ලැබෙන ආනිසංශය තමයි ඕනම දෙයක් එකම ක්‍රමයකට යන්නේ හට ගන්නා ස්වභාවයත් ආ වූ සියල්ලම ඒක විසින්ම නැති වෙනවා. ඒකට කියනවා මේ සාමාන්‍ය ලක්ෂණය කියලා. ආ When I shut my eyes, I find it very hard to maintain mindfulness. I assume this is a, a very common phenomenon. Is this because you just there's more sensory input? So when you are in walking meditation, you are not asked to close your eyes. So do you find some easiness in walking meditation? I find it hard to be mindful in walking meditation because there's too much distraction. So distraction is eye open, visual objects. Yes. When you close your eyes, no visual objects. No so you, objects. you have to compare it, but the mind develop kind of a the fear, uncertainty, kind of a unpreparedness. It appear like artificial. So you can give, okay, then you can open eye and do walking meditation. Then it is too much. When you close eyes, it says something abnormal, uh, I can't do without visual objects like. So whatever it may be, it make excuses. So Zen Buddhism it says, sit in front of a wall, open your eyes one and a half meters away and just look at the wall, but no visual, visual changing things. Or you look at the something like this carpet, even, and then again mind finds. So mind is such a crooked thing. It's such a perverted thing. Whatever you give, it is not happy. It is asking some adjustments. That is a crafty nature. Some kind of a motivation. Even the best theoretical maximum you give, it is not, not being happy. That is what you call unsatisfactoriness. It's called suffering. So you have to understand, you understand now suffering, but you try to avoid it. This is what you call suffering. It is not happy. Whatever the thing you give, difficult, it is not easy to give whatever it needs, but the day you give, next day again you are not happy. This is not what you expected. So that that very nature that is see under your very nose. Now the raw materials are with you. Put it in a correct perspective. See wherever it may be, it is not happy uh, about the mindfulness, the strength of the mindfulness, the quantity of the mindfulness, the quality of the mindfulness, or distractions, all the kind of thing. But I don't see any kind of a abnormality there. Go prepared for this. Be prepared in the scouting. It's the first thing you have to learn. Be prepared. That's the first thing the Buddha is teaching. Be diligent. Be vigilant. Vigilant to what? The unsatisfactoriness. Even your closed eyes or open eyes, walking or sitting. So if you take this as your first and foremost observation, if you can go uh, with preparedness, you can see different perspective. Look at the thing in a different perspective. දැන් අපිට මේක නැත්තම් ඊගාට තියෙන්නේ මොකද්ද වොකින් එකක්. එතකොට අපි එකතු වෙනවා හතරට ආයසරයක් නේ. ඔය නිසා අපි වෙන ප්‍රශ්න නැත්තම් මේ ඉතුරු කාලයේ විනාඩි 25ක් විතර කාලය ඉතුරුලා තියෙන වැඩිපුර ඒක අපි ඊගාට තියෙන සක්ම භාවනාවට ඇතුල් කරනවා අපි නැවත හතරට හමු වෙනවා පරියංක භාවනාවක් සඳහා.